ඒගෙන් මරණය අපි හොයාගෙන එනවනං. සතුටින් බයනැතුව මරණයට මුහුණ දෙන ක්‍රමයකුත් ලෝකෙ තියෙනද කියලා. සඳහන් කලා ඇයි නැත්ති මහරජ. එහෙම ක්‍රමයකුත් ලෝකෙ තියෙනවා. කොහොමද මොකක් දේ කිය ලෙහුවා. මහරජය දස අකුසල්ලුලින් වලකින්ට. එතකොට මොනවද දසා කුසල් කයින් කරන වැරදි තුනයි හිතින් කරන වැරදි තුනයි වචනයෙන් කරන වැරදි හතරයි. මේ දසකුසලයෙන් වලකින්ට. දසදාන වස්තුව සම්පූර්ණ කරන්නට. දසාකුසලෙන් වැලකිලා දසදාන වස්තුව සම්පූර්ණ කරගන්නට. එති මේ යම් ප්‍රමාණයයි දසාකුසලෙන් වලකින්ට කිය හම තිසරණ සහිතව පන්සිල්ලොල ඉඳර කතා කරන්න ඕනේ. යමෙක් ආං ඒ දේවල් පූරණය කරගත්තනම් ඔහු මැරෙන්ඩ බයිනැති කෙනෙ. කොයි තරං වේගෙන් මාරයාවත් ඔහු බයිනෑ. මොකද තමන් නිවන් දකින්නේ කවද්ද. ඒ නිවන් දකින තුරුම සංසාරි ගැන මනාව සැලසුමක් කරලා තියන්නේ.